චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ අපේ සිතෙන් අපිට ලැබෙන අරමුණු කෙරෙහි නිවැරදි අදහස් ඇති වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තේ නැත්නම් අපිට ලෝකයේහි මුලාවටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ මුලාව තමයි ඇත්ත තේරෙන්නේ නැතිකම, ඒ ඇත්ත තේරෙන්නේ නැතිකම හින්දා අපි මේ ලෝකයේහි තදින් ඇලෙනවා. පසුව මහා පීඩනයකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒකින්දා මේකේ ඇත්ත తত্ত্বය, මගේ ඇත්ත తত্ত্বය මා සන්තකයේ තියෙනවාය කියලා හිතන මේ ලෝකේ ඇත්ත తত্ত্বය අපි තෝරාගත්තොත් අපිට ලොකු සුවදායකව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ඒ හින්දා කවුරුත් කල්පනා කරන්න ඕනේ අපි මේ ධර්ම දේශනා මාලාව යොදාගත්තේ ප්‍රායෝගිකව මෙතෙන්ට ළඟා වෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. දැන් අපි මේ දිනවල චිත්ත විසුද්ධිය සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, දැන් ඉතින් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ආසන්න වෙමින් ඉන්නේ. මේ දේව මිශ්‍ර කරගෙන තමයි මේ ටික ඔක්කොම සාකච්ඡා කරන්නේ මේ දවස්වල. මේ දිනවල අපි කතා කරන්නේ සම්වර්ෂණ ඥානය කියන தත්වය ඇති කරගන්න සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සියලුම සංස්කාරයන්ගේ මේ තියෙන ලක්ෂණයන් අපේ හිතට වැටහෙන විදිහට කටයුතු කරගන්නේ කොහොමද? එහෙම කරගත්තාම තියෙන தත්ත්වය මොකද්ද කියලා ඊයේ දවසේ අපි කතා කරා. දුක් පිළිබඳව කොහොමද අපි සාකච්ඡා කරලා ඉවර කරගත්තේ? මොනවා අරමුණු වුණත් අපිට එහි තියෙන දුක ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. එතකොට තමයි දුකෙන් මිදීමේ අදහස එන්නේ. මොනම දෙයක් අරමුණු වුණත් හරිද? අපි මහා හැඟීමක් තියාගෙන ඉන්න වෙන්න පුළුවන් මට ධර්මය අවබෝධයි කියලා. ඔන්න අවබෝධ අවබෝධද කියලා බලා ගන්න පුළුවන් විදිහක් තමයි ඒ. හරිද? ධර්මය අවබෝධ වෙනවා කියන්නේ මොනව අවබෝධ වෙනවා කියන එකද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ අවබෝධයි කියලා කියන්නේ. නේද? අවබෝධ නම් ඊට අදාළ යමක් දකිනකොට එහි තියෙන එහි තියෙන ඒ අවබෝධ කරගත්ත ලක්ෂණය අපිට අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම මේ බලන්න. පුද්ගලයෙක් ගැන මම හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මම ටික දවසකින්ම දැනගන්නවා හොඳටම මෙයා හොඳම නැති කෙනෙක් කියලා. මම කවුරුහරි හම්බුනහම කියනවා මම හිතාගෙන හිටියනවා හොඳ කෙනෙක් කියලා. හරි? දැන් මට එයා හොඳම නැති කෙනෙක් කියලා අවබෝධ වෙලා ඉවරයි කියනවා. අවබෝධ වෙලා ඉවරයි කියනවා. එහෙම නේද? ආ එහෙනම් එයා හොඳ නැති කෙනෙක් කියලා අවබෝධ වෙලා ඉවරයි දැන්. දැන් කවුරු හරි කෙනෙක් එයාගේ නම කියනවා. එයා හොඳ කෙනෙක් කියන සංඥාවක් එහෙම එන්න පුළුවන්ද? නෑ. එයාව දකින්න ඈතින් ඉන්නවා. හොඳ කෙනෙක් කියලා සංඥාවක් එනවද? නෑ. නේද? අවබෝධ වුණා නම් ඊට ප්‍රතිවිරුද්ධ සංඥා එන්නේ නැහැ. අවබෝධ වෙලා තියෙන තරමට තමයි අපිට අවබෝධයට අදාළ අදහස් එන්නේ. මේ මම මෙයාට අරගෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. ඉතින් තරහ වෙනවා තමයි මාත් එක්ක අහපුවාම. තරහ වෙන එකමයි හොඳ. <laughs> මේ දරුවෝ දැක්කහම දුකයි කියලා එහෙම හිතුණාද දන්නේ <laughs> හිතුණාද දන්නේ දරුවෝ දැක්කහම දුකක් කියලා හිතුණාද දන්නේ ගෙවල් දැක්කහම දුකක් කියලා හිතුණාද දන්නේ නැහැ. යාන වාහන දැක්කහම මේවා මහා දුකක් කියලා හිතුණාද දන්නේ නැහැ. නිරෝගී සම්පත්තිය දැක්කහම කාට හරි තියෙන මේකත් මහා දුකක් කියලා හිතුණාද දන්නේ නැහැ. හරි. බොහෝ භවෝග සම්පත් පිරීලා තියෙන අය දැක්කහම අම්මෝ මහා දුකක් කියලා හිතුණාද දන්නේ නැහැ. අන්න සංස්කාරයාගේ දුක්ඛ ලක්ෂණය අවබෝධ වෙමින් තියෙනවනම් ආන් එහෙම දැනෙන්න ඕනේ පින්නත්. ඇයි? අපි අපිට නැති දේ ගැන විතරක් හිතමින් ඉන්නවා. නේද? ගයක් නැති කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව මොකද්ද? කියනවත් එක්ක. මැරෙන්න කලින් මට අන්නවර වගේ ගෙදරක ඉඳලා මැරෙන්න තිබ්බනම් ඇති කියලා. නේද? එහෙම කියනවා. ඒ වගේ ගයක් තියෙන අය සන්තෝෂයෙන්ම දන්නේ ඉන්නේ. ඒ ගැන මොහොතක් හිතුවද? නේද? දරුවෝ නැති අය කල්පනා කරනවා ලෝකේ මට දරු සම්පත ලැබුණා නම් මට මොකවත් ඕනේ මේ තියෙන කිසිම දෙයකින් වැඩක් නැහැ මට දරුවෙක් හිටියා නම් ඇති කියලා. නිකන් හොයලා බලන්නේ දරුවෝ ඉන්න අයට කොහොමද දන්නේ කියලා. නේද? විවාහ වෙන්න නැති අය කල්පනා කරනවා විවාහය තරම් තවත් දෙයක් මේ ලෝකේ නැත කියලා. හරි. නිකමට හෙව්වක් දන්නේ නැහැ විවාහ වෙච්ච අය කොහොමද කියලා. ඒ අය කියන්නේ මොකද්ද? විවාහ නොවි ඉන්න එක තරම් සපක් මේ ලෝකේ නැත කියලා. නේද? මොනවද කියන්න මේ ලෝකේ සපයි කියලා අල්ලන්න තියෙන්නේ? ඇයි? අන්න අර හැමදේම වෙනස් වෙන ස්වභාවයෙන් හින්දා. අනිත්‍ය ස්වභාවයෙන් හින්දා. නේද? අනිත්‍ය දෙයකින් සැප බලාපොරොත්තු වුණා නම් ඇති වෙන්නෙම දුකක්මයි පීඩනයක්මයි. අන්න ඒක දැන් කියනකොට තේරෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තේරි තේරෙනවා කියන හැඟීමට වැඩිය ඒක සැපයි කියන හැඟීම අපේ පැත්තේ ප්‍රබලව නැగిලා අරව ඔක්කොම අමතක කරනවා. හරිද? අකුසලයේ ස්වභාවය තමයි මම හැවදාම කියනවා අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත වසං කරන දන්න ඇත්ත වසං කරලා දානවා හරි බලන්න මම කියන්නේ බොරුද කියලා කටක තියෙන කෙල සෙම සොටු දත් කහට ආදී පිළිකුල්ද නැද්ද ලෝකේ ඔකගේම ඒව පිළිකුල් නැති කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ මේ ලෝකේ කවුරු හරි ඉන්නවද නෑ හැමෝගෙම පිළිකුල්. හොඳයි. ඒකෙන්ද කවුරු හරි තේරගෙඩියක් භාගයක් කාලා දුන්නොත් අපි කයිද? නෑ. අප්‍රසන්නයි. නේද? ඒක කෙර ගෑවිලා ඇති, දත් කහට ගෑවිලා ඇති, අපෝ අපිට නම් එපා. අල්ලා වීසි කරනවා. දරුවෙක් දුන්නොත් තමන්ගේ තමන්ගේ දරුවෙක් දුන්නොත් කනවද නැද්ද? කොහොමද? අන්න අර පිළිකුල නම් පිළිකුලමයි මගේ හිතයි වෙනස් වෙලා තියෙන්නේ. හිත පිළිකුලෙහි නොපිළිකුල් සංඥාවක් හදලා. හරි වහලා ඇත්ත වහලා. හරි. ඒ වගේ දුකෙහි සැප සංඥා, අනිත්‍යෙහි නিত্য සංඥා, අනාත්මෙහි ආත්ම සංඥා මෙන්න මේ වගේ වැරදිලා අපේ හිත අපිව විකෘති කරනවා. හරි. ඇත්ත తත්වයේ වසන් කරනවා. අන්නේකින්ද දැන් ඉතින් බලා ගන්න ඕනේ ඊයේ දවස් අපි හොඳට තමන් මේ ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বයක් තමයි ලෝකයේ තියෙන අනිත්‍ය දේ අනිත්‍ය දේ වෙනස් වෙන දේ කොච්චර මගේ ළඟට ගත්තත් ඒක වෙනස් වෙන ස්වභාවය හින්දා දුක්ම දුක් මිශ්‍රිත සැපයක්ම ඇති වෙන සැප ඇති වෙනව නැහැ කියන්නේ නේද මම හැමදාම කියන්නේ අපි කැමති කෙනෙක් හම්බ වෙනවා ඉතින් සැපයිනේ නේද හම්බුණාට හම්බ වෙන තැනම ඉන්නේ කොහොමද අපි වෙනස් වෙයිද දන්නේ නැහැ වෙනස් වෙන්න නම් දෙන්නේ නැහැ යන්න නම් දෙන්නේ නැහැ කියලා පීඩිත නේද අල්ලා ගැනීමකින්ද නැද්ද ඉන්නේ දැන් වෙනස් වෙයි දැන් වෙනස් වෙයි කියලා නිරෝගීව ඉන්න ළමයින්ව පාසල් යවනවා එනකන් ඉන්නේ බයෙන්ද නැද්ද ඇයි බයෙන් ඉන්නේ වෙවුලෙවුල ඉන්නේ ඇයි එයාලා වෙනස් වෙයි කියලා අත් කැඩෙයි කකුල් කැඩෙයි නේද නෑ දැන් මේ දවස්වල ඩෙන්ගු හැමතැනම මොකද වැඩේ වැඩි දෙනෙක් ඉන්නේ ගොඩක් බයෙන් දරුවන්ට ඩෙන්ගු හැදෙයි. එහෙනම් මේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන ඒවත් එක්ක අපි හරි පීඩණයෙන් සතුටත් එක්කම අපිට ලැබිලා තියෙන සතුටත් එක්කම ලොකු පීඩනයක් අපිට තියෙනවා. ඉතින් හැමදාම ඔක තියාගෙන ඉන්නද කියන්නේ? හැමදාම නේද? ඔන්න ඕකින්ද තමයි මේ ඇත්තෝ දන්නේම නැතුව මෙන්න මේ වචනේ කියනවා මම අහලා තියෙනවා. මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. නේද? කියනවද නැද්ද මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ආන්ගේ පීඩනය තමයි ඒ. හරි? මේ මදිවට බලන්නකො කවුරු හරි හිතවත්ම කෙනෙක් තනියම ඉන්න වෙලාවක අය තමන්ගේ යාළුවෙක් කෙනා ගෙදරක කවුරුවත් නැහැ ගෙදර. සාමාන්‍ය මොනවද දන්නේ කියන්නේ. සතිපට්ඨානය වඩනවද ආනාපාන සතිය වඩනවද මොනවද මේ දවස්වල කරන භාවනා සක්මන් භාවනාව ගැන දන්නවද එහෙමද කියන්නේ එහෙමද කියන්නේ නෑ මොනවද කියන්නේ අඳුනාව කියන්නේ දන්නවද දැන් ඉතින් මෙහෙමයි මෙහෙමයි අයියෝ මෙහෙමයි අයියෝ අයියෝ අප්පෝ කියන වචන ඉවරක් නෑ කොච්චර කියලාද ඔය ඔක්කොම මොකද්ද මෙන්න මේ තියෙන දුක්ඛිත දුක්ඛිත දේවල් සැප කොට ගත්ත හින්දා ඇති වෙලා තියෙන පීඩිත තත්ත්වය. ඉතින් ඒවා දුකෙහි දුක් සංඥාම එන විදිහට අපිට හැදෙන්න ඕනේ. ආහාරයක් දැක මේක දුක් උපදවන දෙයක් කියලා තමයි දැනෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධයම හරිද මේ ආහාරය වරද්ද ගත්තොත් මම මහා දුකටපත් වෙනවා. සිහියෙන්ම පාවිච්චි කරන්න ඕනේ. කවදා හරි දවසක දුකෙන් අත මිදෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? දුක දැනෙන්න ඕනේ. දුක අවබෝධ වෙන්න ඕනේ. දුක පිරිසිදු දැනගන්න ඕනේ. මේ සංස්කාරයන්ගේ හැම නිමේෂයකම තියෙන විපරිණාම දුක් දුක් දුක් සංස්කාර දුක් කියන මේ හැම ෂණයකම තියෙන දුක්ඛිත ස්වභාවයන් හොඳින් තේරුම් ගන්න ඕනේ. හරිද? හොඳින් තේරුම් ගත්ත කියන්නෙම බලන්න මට කොච්චර ධර්මය අවබෝධද? ඉතින් මතක තියාගන්න ඕන. අහවල් තැනත්තා ගැන දැන් අපි ජනප්‍රිය පුද්ගලයෙක් කියනවා. කියනවා සමහර අය හිතන්නේ එයා හොඳයි කියලා. හරි එයා සමහර අයගේ නරක හොඳට දන්නවා. සමහර අයගේ හොඳ දන්නවා. සමහර අය දෙකම දන්නවා. එක එක කෙනාට එක එක කෙනාට හැඟීම් වෙනවා. සමහර කට්ටිය කියනවා එයා හොඳයි කියලා හරියක් දානවා. සමහර කට්ටිය නරකයි කියලා වැරද්දක් දානවා. එතකොට එක එක්කෙනා එක එක්කෙනාට එයාව හොඳයි කියලා දැනෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය කොහොමද හැදෙන්නේ? දන්න හොඳ සහ නරක දෙක අපේ හිතෙන් වේගෙන් සංසන්දනය වෙලා නේද? හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද සාමාන්‍ය හොඳ කෙනෙක්ද සාමාන්‍ය නරක කෙනෙක්ද කියලා අතීතයේ දන්න දේවල් අනුව නේද හැඟීමක් එන්නේ. නේද? හොඳ වැඩියෙන් දන්න අයට ආයා හොඳයි. ඒ හොඳ හොඳ දන්න කෙනා නරක ටිකක් දන්නවන කෙනා එයා තරමක් හොඳයි. ඒ අපේ එන හැඟීම නේද? හොඳ විතරක් දන්න කෙනා කියන එයා හොඳටම හොඳයි කියනවා. නරක විතරක් දන්න කෙනා කියන එයා නරකම නරකයි කියනවා. නේද? නරක වැඩිපුර දන්න හොඳ ටිකක් දන්න කෙනා කියන එයා තරමක් නරකයි කියලා. නේද? ඒ විනිශ්චය ගන්න අපිට ඒ තරම් වෙලාවක් යනවද? ඒ විනිශ්චය වචනයක්ද හැඟීමක්ද? ඒ විනිශ්චය මගේ හිතෙන් ඇතිවෙන වචනයක්ද හැඟීමක්ද? හැඟීමක් වෙනවද? ඒ හැඟීම හදන්නේ අතීතයේ මම දැනගත්ත දේවල්. එහෙනම් දරුවා දැක්කහම සැපයි සැපේ උල්පත මේකයි කියලා අපිට හිතෙනවා නම් අම්මා දැක්කහම සැපේ උල්පතයි අම්මා කියලා දැනෙනවා නම් තාත්තා දැක්කහම එහෙම දැනෙනවා නම් ඒ දැනෙන්නේ ඉන් ලැබෙන දුක් දන්නේ නැති නිසායි ඒවා මගේ මනසෙන් නැగిලා එන්නේ නෑ නැగిලා එන්නේ නැත්තේ ඇයි නැగిලා එන විදිහට මම හැමදාම බන පටන් ගත්තේ කොහොමද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් තියෙනවාද ඒ ධර්මය තමන්ගේ මනසෙන් නැగిලා ආරෙන විදිහට මනස සකස් කරගන්නේ නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා නේද හැමදාම කියනවා නේද ওই වචනේ නේද නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 100ක් තියෙනවනේ 75කම ඔක ඔතෙන් තමයි පටන් ගන්න තියෙන්නේ බලන්න නැද්ද කියලා නේද එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරය දුකයි කිව්වා නම් දුක් බව තමන්ගේ මනසින් නැగిලා එන විදිහට සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්නේ කොහොමද? ඇත්ත මෙනෙහි කිරීමෙන්. ඔකට මම කියන්නේ දුක් මෙනෙහි කිරීමෙන් කියලා. ඇත්ත මෙනෙහි කිරීමෙන්. ඇත්ත මොකක්ද? ඇත්ත දුකයි. ඇත්ත මෙනෙහි කරන්න. ආ ඉතින් දැන් ආ ඉන්නකො මම ඔකට ප්‍රතිවිරුද්ධව යනවා. ඉන්නකො මම හොඳ වැඩක් කරන්න කියලා සැප මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ මට ලැබිච්ච සැප මොනවද කියලා හොයන්නකො බලන්න පොඩ්ඩක්. ගොඩාක් ඇති නේද? ගොඩාක් තියෙනවා. තියෙනවා තියෙනවා. ගොඩාක් තියෙනවා. හැබැයි හම්බුණාද මොන හරි සැපයක් ඒකින්ද මොකද වෙලා තියෙන්නේ? ඒකින්ද ඕන තරම් නේද? දඬුවම් වගේ හරියට නිකන්. හ්ම්. අර සැප ලබා ගත්තට දෙන දඬුවම වගේ හරියට නිකන්. හ්ම්. අන්න ඒ වගේ හොයලා බැලුවොත් Taman නිවැරදිව මෙනෙහි කරලා බැලුවොත් පින්නත් මේ ඒවා මහා පීඩනය පීඩන සහිත දුකක් මොනවා හරි මේ පොඩි දේවල් වගේක් අපි අල්ලගෙන කටයුතු කරනවා. ඉතින් ඒකින්ද ඒ වගේම අපි තේරුම් ගත යුතු ඊටාම ප්‍රබලව තේරුම් ගත යුතු කාරණා තමයි අනිත්‍ය වගේම දුක්ඛ වගේම ඊළඟ ප්‍රශ්නේ. හරි ඊළඟ ප්‍රශ්නේ හොඳට දන්නවා මේ ඇත්තේ උනාට මම කියන්නේ. මේ බලන්න එක වචනෙන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙනවා. මේ මේ ඇත්තන්ට ඕන විදිහට දන්නේ ඔය ශරීරය අරගෙන යන්නේ. ඒ මගේ ශරීරයනේ. ශරීරය වැඩ කරන්නේ අපිට ඕන හැටියට දන්නේ. මේක හොයාගන්න පුළුවන් හොඳ වැඩක් තියෙනවා. අපි කැමතිද දුක් වේදනාවලට? කවුරක්වත් මේ ලෝකේ තිරසන් සතෙක්වත් කායිකව හෝ මානසිකව හෝ එන දුක් වේදනාවලට මං කැමතිද? පොඩ්ඩක්වත් නෑ. දුක් වේදනා හැදෙනවද නැද්ද? ඇයි ඉතින් තියාගෙන ඉන්නේ? හිතේ දුක් ඇති වෙනකොට ඇයි ඉතින් තියාගෙන අයින් කරන්න බෑ. මගේ හිතනේ ඈ කයේ දුක් වේදනා ඇති වෙනකොට ඉතින් අයින් කරන්න බෑ මගේ කයනේ ආ අයින් කරා හාමුදුරනේ මං ඇයි දතේ දුක් වේදනා එනකොට මං දත කලවල දැම්මා <laughs> දතේ දුක් වේදනා වේදනා එනකොට දත ගලවල දැම්මා. ආන් ඒ වගේ අයින් කරාද නැද්ද? ආ එහෙම ඒවා තියෙනව නේද? එතකොට දතෙන් එන තුවාල වේදනාවට මොකද කරන්නේ? ඇයි මොහොතක්වත් අපි දුක් වේදනා තියාගෙන බලන්න හටගන්නා වූ දුක් වේදනා තියනවාද ඒ හටගන්නා වූ දුක් වේදනා මං කැමති වෙලාවට නවතින්නේ නැහැ ඒක නවතින්නේ වෙන මොකක් හරි වෙලාවකට නේද මං කැමති වෙලාවක මට රුචි පරිදි නවතින්නේ නැහැ. ඒක බලහත්කාරකමක් වගේද නැද්ද? නේද? ඉස්සර පුංචි කාලේ ඉන්දසන් කටුවක් අරන් එනකොට නේද හෙද නිලධාරිනියක් අපි මොකද කරන්නේ? බයෙදි වුණා නේද? හැංගෙන්න හදනවා. නමුත් මොකද දෙන්නේ තුන් දෙනෙක් හරි අල්ලලා අනිනවා. හරිකේ. නේද? ඒ වගේ බලහත්කාරයෙන් හැදෙනේවද නැද්ද කායික සහ මානසික දුක් වේදනා කියන්නේ? ඒක බලහත්කාරකමක්ද නැද්ද? එහෙනම් ඒක මගේ අකමැත්තට සිද්ධ වෙන දෙයක් මෙතන සිද්ධ වෙනවද නැද්ද? මං කැමැතිම නැති දේවල් වගේක් මේ ශරීරයේ සහ සිතේ මං කැමැතිම නැති දේවල් වගේක් හට ගන්නවද නැද්ද? එන එක මට ඕන හැටියට වෙන්නේ. එහෙනම් ආත්මද? එහෙනම් ආත්මද? මට ඕන හැටියට කරගන්න පුළුවන්කම තියෙන්න ඕන ආත්මයක් නා. නේද? අනාත්මයි කියන්නේ පින්නදී මට කරන්න දෙයක් නැහැ. දරාගෙන ඉන්න වෙනවා. අනුන්ගේ ගෙදරක ගිහිල්ලා ඉන්නවා වගේ තමයි මේ ජීවිතේ. <laughs> අනුන්ගේ ගෙදර ගිහිල්ලා ඉන්නකොට මොකද වෙන්නේ? දෙන විදිහට කන්න ඕනේ. නේද? කියන විදිහට ඉන්න ඕනේ. අපි මෙහෙකාරකමකට අහු වෙලා ඉන්නවා නම් අනුන්ගේ ගෙදරක මෙහෙකාරකමකට අහු වෙච්ච බව තේරලා තියෙනවද දන්නේ නැහැ මේ අත්තන්ට. වහල්කමකට මෙහෙකාරකමකට අහු වෙලා වගේ. හරි. දැන් මේ බණ කියන ගමන් මං කීසරයක් හැරුණාද? නේද? මොකද දැන් මම මෙහෙම හැරෙනවා, මේ පැත්තට ඉන්නවා, මේ පැත්තට ඉන්නවා. මොකද ඇයි? ඔව්. ශරීරයේ වහල්කමට ගිහිල්ලා ඉන්නේ මං. ඇයි මේ ශරීරය මට කියනවා දැන් හැරෙනවා අනිත් පැත්තට කිව්ව ගමන් මං හැරෙන්නවා. දැන් හැරෙනවා අනිත් පැත්තට කිව්ව ගමන් ආය හැරෙන්නවා. එහෙමද නැද්ද? එහෙනම් ශරීරයේ වහල්කමකට ගිහිල්ලා ශරීරය මාව ඕන ඕන විදිහට නටවනවා. නලියන්න කිව්වොත් නලියන්න ඕනේ, කසන්න කිව්වොත් කසන්න ඕනේ, වතුර දෙන්න කිව්වොත් වතුර දෙන්න ඕනේ නේද? නිදි කරවන්න කිව්වොත් එහෙම. ආය බලාත්කාරකම කොච්චර කියනවද? ඔය ඔය ඉන්න ගමන් පවා බණ අහන ගමන් පවා හරහට දානවන්නද? නේද? බණ කියන ගමනුත් වෙලාවකට එහෙමයි. නේද? ඉතින් එහෙම තමයි. මොකද කරන්නේ? අයිතිය අපිට නැහැ. මේ ශරීරයේ අයිතිය අපිට නැහැ. එතකොට අන්න ඒ ස්වභාවය මුළු සංස්කාරයන්ගේම තියෙනවා. හැම තැනම තියෙනවා. බලන්න නැත්නම් තියෙනවද කියලා? මට ඕන හැටියට කෙරෙන්නේ නැති ස්වභාවය හැම තැනකම තියෙනවා. ඒ වුණාට සමහර වෙලාවට මට දැනෙනවා මට ඕන හැටියට කරනවා වාගේ. ඒක තමයි මේ රැවටෙන්නේ. හරිද? මම ඔකට ඊයේ පෙරේදත් ඔය උදාහරණේ කිව්වා මේ අත්තන්ට තේරුම් ගන්න. ලෝකයේ නීතියක් තියෙනවා. අපි කොහේ රටකට ගිහිල්ලා? ඒ රටක තියෙන නීතියට යටත්ව අපි ජීවත් වෙනවා. ඒ නීතියට අපිට ඉන්න පුළුවන්. නීතිය අභිභවායන් බෑ. ඒ වගේ මේ ලෝකයේ නීතියක් තියෙනවා. වතුර බිව්වොත් පිපාසාව ඇරෙනවා කියන එක ස්වභාව ධර්මයේ තියෙන නීතියක්. එහෙනම් පිපාසාව නැති කරන්න මම මොකද කරන්න ඕන? පිපාසාව නැති කරන්න වතුර බීලා මම කියනවා මම පිපාසාව නැති කරා කියලා. මම පිපාසාව නැති කරගන්නවා නම් මම මොකද කරන්න ඕන? පිපාසාව ආපුවාම ආ නැති වෙනවා. වතුර නැතුව මට පුළුවන් මෙන්න මේක කරන්න. ආ එහෙමනම් කියන්න පුළුවන්. මෙහෙන්න මම ඔයාගේ පිපාසාව නැති කරන්නම්. කියලා ඔළුවට අත තියලා ආ දැන් හරි කියලා පුළුවන් වෙන්න ඕනේ. එහෙම පුළුවන්ද? කාගේ හරි පිපාසාවක් අපි නැති කරන්න නම් ඒකට හේතු වෙන දේ දෙන්න ඕනේ. නේද? මම පිපාසාව නැති කරා නෙවෙයි මම වතුර දුන්න කාට හරි. ආන් එහෙම රැවටෙනවා අපි. හරිද? ළමයෙකුට හොඳ නරක කියලා දුන්නාම හරි තරවට කරපුවාම හරි එයා මොන කීකරුව ඉන්නවා. මං කියනවා මේ මම මේ ළමයාව කීකරු කරා කියලා. නෑ. තරවටුව තමයි මෙයව තරවටුවෙන් හෝ හොඳින් හොඳින් කියලා දීමෙන් හෝ කරුණ වටහා දීමෙන් එයා කීකරු වෙලා හේතුව වෙන එකක්. මම කියනවා මම කළා කියලා. ලෝකයේ තියෙන සමහර නීතිවලට එකඟව මම වැඩ කරනකොට මට දැනෙනවා මම කරන එක සිද්ධ වෙනවා කියලා. හරි. රැවටෙනවා අපි. ඒකට රැවටෙනවා. වෙලාවකට ඒක වෙන්නේ නැති වෙන හැබැයි සමහර වෙලාවට. කොච්චර වතුර බිව්වත් පිපාසාව යන්නේ නැති වෙලාවල් එන එක එක අසනීප හැදිලා. කොච්චර හොඳ නරක කියලා දුන්නත් කොච්චර තරවටු කරත් කාහරි මෙල්ල කරන්න බැරි වෙලාවල් එනවා. නේද? බෙහෙත් දීලා මම ලෙඩ හොඳ කරගත්තා කියනවා. මම කරගත්තා කියනවා. කොච්චර බෙහෙත් දීුවත් අඩු වෙන්නේ නැති වෙලාවල් එනවා. නේද? එතකොට ඒ එකක්වත් මට තීරණය කරන්න බෑ. මම ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලනවා. මම හැමදාම කියන්නේ මේක තේරුම් ගන්න මොකක් වගේ කියලාද අපේ මේ ජීවිතය කුලී නිවසක් වගේ කියලා. මතකයි නේද? කුලී නිවසක් වගේ කියන්නේ කුලී නිවසේ මට දොරවල් අරින්නත් පුළුවන්, දොරවල් වහන්නත් පුළුවන්, උත්සවයක් ගන්නත් පුළුවන්, වහලා දාලා යන්නත් පුළුවන්. හැබැයි මට මගේ කියන අදහසක් එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? ඒක කුලී නිවසක් හින්දා. ඇයි කුලී නිවසේ තියෙන ස්වභාවය තමයි ඒක කඩන්නත් බෑ, හදන්නත් බෑ, පාට ගන්නත් බෑ ඒක කාටවත් දෙන්නත් බෑ යන්න කිව්වොත් යන්න වෙනවා. නේද? එතකොට මේ ජීවිතයේ Tamange මගේ කියලා ගත්ත මේ ශරීරය මට පුළුවන්ද මේ අත දිග වැඩිීමේ කොට කරගන්න ඕනේ. මේ කකුල කොට වැඩිීමේක දික් කරගන්න ඕනේ. මේක මහත වැඩි කෙට්ටු කරගන්න ඕනේ. මේක කෙට්ටු වැඩි මහත කරගන්න ඕනේ. කළු වැඩි සුදු කරගන්න ඕනේ. මූණ හතරක් වැඩි රවුම් කරගන්න ඕනේ. සවුන් වැඩි හතරක් කරගන්න ඕන. පුළුවන්ද? මොකක්වත්ම කරගන්න බෑ. ඒවා ඔක්කොම මට ඕන හැටියට වෙන ඒවා නෙවෙයි. අන්න ඒ ලක්ෂණයට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. හරිද? මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ. මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඉතින් අජ්ජත්තික බහිද්ද කියන මේ මේ කමේ මේ අනාත්ම සංඥාව ඇති කරගන්න විදිහ ගැන අපි ගොඩාක් කතා කරා. හරිද? ගොඩ දේවල් කතා කරලා තියෙන්නේ මේ වෙනාට. නමුත් දැන් මේ වෙලාවේ අපිට ඕනේ සියලු සංස්කාරයන්ගේ අනාත්ම ස්වභාවය. මේක සම්මර්ෂණ ඥානයක් විදිහට. ඈත තියෙන, ළඟ තියෙන, සන්තකයේ තියෙන, සන්තකයේ නැති. හරි? ඊළඟට අජ්ජත්තික, බාහිර මේ ලෝකයේ තියෙන සියලු දේ ඒ වාට ඕන හැටියටම හැමදේම වෙනවා කියලා තමයි දැනෙන්න මට ඕන හැටියට නෙවෙයි. මගේ ශරීරයත් එහෙමයි. අන්තිමට මොකද වෙන්නේ? ඒවත් මට ඕන හැටියට නෑ. මෙව්වත් මට ඕන හැටියට නෑ. මේකට බාධා වෙන ලොකුම දේ ලොකුම කාරණා දෙක තුනක් වෙනවා. මම ඒ දෙක තුන ඉක්මනට මතක් කරන්නම්. මේකට ප්‍රතිවිරුද්ධ අදහස් වගේක් එනවා. ඔබ වහන්සේ කියනවානේ අපිට පාලනය කරගන්න කියලා. නේද? මම කියනවා මේ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි හිත පාලනය කරගන්න කියලා. එතකොට ඒක පාලනය කරන්නේ කවුද කියලා අහුවත් අපි මොකක්ද දෙන උත්තරේ? පාලනය කරන්නේ කවුද? ඇයි අපිට මේ උගුරේ ලේහා වෙනකන් බඩ කියන්න වෙලා තියෙන්නේ? එකක් කිව්වනම් ඉවරයි. පාලනය කරගන්න. පාලනය කරගන්න කිව්වනම් ඉවරයි. නේද? ඒක විතරයි කියන්න තියෙන්නේ. ඇයි මෙච්චර කියන්න වෙලා තියෙන්නේ? වෙනත් මේ අද මේ ඇත්තෝ ළඟ යම් කිසි පුංචි හරි පාලනයක් තියෙනවා නම් ලොකු පාලනයක් තියෙනවා නම් මධ්‍යස්ථ පාලනයක් තියෙනවා නම් ඔය ඔක්කොම කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට උදව් කරන අයගෙන් දෙමව්පියන්ගෙන් ඇහිච්ච හොඳ නරක හින්දා තමන්ගේ හිත තුළ ඇතිවන හැඟීම්ද නැද්ද? නේද? ඒවා නෙවෙයිද හැදි හැදි එන්නේ. දැන් අද මේ ටික අපි මොන හරි අහගත්තාම අනාත්ම සංඥාව ටිකක් වැඩියෙන් එනවද නැද්ද අද දවසේ? නේද? එහෙනම් ඇහිච්ච දේවල්, දැනිච්ච දේවල්, පෙනිච්ච දේවල් හේතු වෙනවද නැද්ද මගේ සිතේ පාලනය ඇති වෙන්න? ඒක ඇති කරගත්තාද ඇති වෙනවද? ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න මං කියනවා නැවත අහන්න නැවත අහන්න නැවත අහන්න කියලා. ආන් ඒක හේතු වෙලා මොකද කරන්නේ? ඒක හේතු වෙලා තමයි නැවත අහන්නේ. හරි? ආ නැවත නැවත අහනකොට මොකද වෙන්නේ? අර හැංගීම් තව තව වැඩි වෙනවා. තව තව වැඩි වෙනවා. හරිද? අන්න එහෙම හුළඟේ යන කොලයක් වගේ මේ ජීවිතේ පින්නත් නේ. ඉපදුනාට පස්සේ ඇහිච්ච දේවල්, පෙනිච්ච දේවල්, තේරිච්ච දේවල් අනුව තමයි අපේ සිත හැදිලා තියෙන්නේ මේ වෙනකොට. හ්ම්. එහෙනම් මගේ தত্ত্বය මට අයිතියක් නෑ. මගේ தত্ত্বය මට අයිති නම් මට එකපාරටම නිවන් දක්වන්න පුළුවන් මේක. මේක එකපාරටම නිවන් දක්වන්න බැරි මගේ தত্ত্বය මට අයිතියක් නැති හින්දා. මගේ තුල පහළ වෙන සිතුවිලි මමම විමසලා බලන්න මට ඕන වෙලාවට එන්නේ මට ඕන විදිහට දෙන්නේ කියලා. මට ඕන වෙලාවටද මට ඕන විදිහට දෙන්නේ. නෑ. අතීත හේතු හේතු වෙලා තමයි මේ සිතුවිලි ඇති වෙන්නේ. ඒවා මට ඕන විදිහට නවත්තන්නවත් පවත්තන්නවත් බෑ. නේද? නවත්තන්න නම් බෙහෙත් ගන්න වෙලා තියෙනවා. හ්ම් තරහ එනවා ඉන්නකො මේ තරහ යනවා මේ තරහ අයින් කරනවා අයින් කරනවා කියවට අයින් වෙන්නේ නැහැ. නේද? වෙන මොකක් හරි ප්‍රතිකාරයක් කරන්න ඕනේ ඒකට. ආන්ගේ ප්‍රතිකාරය කරොත් ඒක අඩු වෙනවා. අන්න වගේ මේ ජීවිතය මාව යට කරගෙන මාව හිර කරගෙන මාව තද කරගෙන මගේ පැත්තේ මම කියලා ගත්ත මේ සංකල්පය අභිභව ක්‍රියාත්මක වෙන එකක් මේක. හරිද? මං කියලා ගත්ත සංකල්පය අභිභව ක්‍රියාත්මක වෙන එකක්. නොහිතපු වෙලාවක තරහ කියලා එකක් ඇවිල්ලා පින්නත් නේ කියන්නේ නැහැ කියලා හිතාගෙන හිටිය වචන කියුණාද නැද්ද? නේද? ඇත්තම හිතලා බලන්න පොඩ්ඩක්. හොඳට තරහ ගිය වෙලාවක කිව්වේ ඇත්තට ඇත්තද කිව්වේ. හිතේ තියෙන ඇත්තම දේ කිව්වේ තරහ ගිය වෙලාවට. වෙන කෙනෙකුට ළඟින්ම ආදරය කරන කෙනෙකුත් එක්ක තරහ ගියාම මොකද මොනවද කිව්වේ? ඔව් ඔව් මමත් එහෙම තමයි නේද යන්න තැනක යනවා කිය කිය කියන්නේ නේද? ඕනෑ එකක් කරගන්නවා. මට පුළුවන් තනියම ඉන්න කිය කිය කියනවා දැන්. ඒ ඇත්තම දේ. ඒ ඇත්තම දේ කියන්නේ නෑ නෑ ටික වෙලාවක් ගිය ගමන් අපරාධ මේවා කිව්වේ කියලා හිතනවා. හැබැයි එහා පැත්තෙන් ඒ විදිහට තරහ ගිහලා කිව්වම අපි කොහොමද හිතාගන්නේ? තරහ ගිය වෙලාවට තමයි හිතේ තියෙන ඔක්කොම එළියට එන්නේ කියලා ඒව ඇත්ත කියලා කියනවා. නේද? හැම වෙලේම තමන්ගේ පැත්තත් එක්ක එහා පැත්ත සංසන්දනය කරගන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? මේකේ ඇත්ත වැටහෙනකොට පින්නත් අපිට එහා පැත්ත එහා පැත්තේ නිවැරදි බව තේරෙනවා. එහා පැත්ත නිවැරදිව තේරෙනවා. නිවැරදි බව නෙවෙයි නිවැරදිව තේරෙනවා. ඒ පැත්තේ ඇත්ත తත්ත්වය තේරෙනවා. ඒ තේරීමත් එක්ක හොඳට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා එයාට අයිති නෑ. ඒ පැත්තෙන් කියන කරන දේවල් ඒ ඇත්තන්ටත් අයිති නෑ. මේ පැත්තෙන් කියන කරන දේවල් මට අයිතියකුත් නැහැ. ඒ පැත්තෙන් කියන කරන දේවල් ඒ පැත්තට අයිතියකුත් අයිතියකුත් නැහැ. ඕක කිව්වහම මොකද හිතුනේ? එහෙම ජීවත් වුණොත් හොඳට තියෙයි. එහෙම ජීවත් වුණොත් හොඳට තියෙයි කියලා නේද හිතුනේ? හ්ම් අයිතියක් නැහැ කියලා හැම එකටම සමාව දුන්නොත් හොඳට තියෙයි. නෑ නෑ සමාව දෙන්න යන්න එපා. සමාව දෙන්න ඕනේ නෑ. මේ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. එහා පැත්තෙන් වැරදි වචන කියනවා දරුවෙක්ගෙන් කියන්නේ. අප්පෝ ඒක එයාට අයිති නෑ කියලා එයාට හොඳින්ම අපි කතා කරලා හැම වෙලේම කරන වැරද්ද අනුමත කරලා අනේ පුතේ ඔයාට අයිති නෑනේ ඉතින් මේ වැරද්ද කමක් නෑ ඔන්න ඔහේ කිව්වොත් මොනවා වෙයිද? මොනවා වෙයිද? එන්නෙන් එන්නෙන් ඒක වැඩි වෙනවා. ඇයි අපි ඒකට ප්‍රතිකාරය කරේ නෑ? මම දැනගන්නවා මෙන්න මේ වැරද්ද සිද්ධ වෙනකොට ඒ වැරද්ද නැති කරන්න නම් මෙන්න මේ ප්‍රතිකාරය කරන්න ඕනේ කියලා දැනගෙන ඒකට ප්‍රතිකාරය තමයි බයින් එක. හරි. මම දැනගෙන මේ තරහා ගිහිල්ලා නෙමෙයි ඒකට බයින්නේ. අවබෝධයෙන් ඒක කරන්නේ. අවවාද දෙන්නේ සමහරට තරහ පෙන්නලා වෙන්නත් පුළුවන්. හරිද? තරහෙන් දඬුවම් දෙන ස්වභාවයෙන් බැන්නහම අරක පාලනය වෙනවා කියලා දන්නවා ඒ පාලනය වෙන විදිහට සිහියෙන් කරනවා. හරිද? ඒ පාලනය වෙන විදිහට සිහියෙන් එක් කරනවා මොකද මේ தත්ත්වය දැනගෙන ඉන්න හින්දා. මොකක්ද මේක මට ඕන හැටියට පවතින්නේ අරක එයාට ඕන හැටියට පවතින්නේ ඒවා හේතු අනුව පවතින්නේ. එහෙනම් ලිපේ ගින්දර මට ඕන හැටියට පවතින්නේ දර දැම්මොත් වැඩි වෙනවා. නේද? දර දැම්මොත් වැඩි වෙනවා. එහෙනම් මට කරන්න තියෙන්නේ ගින්දර වැඩි කරන එක නෙවෙයි. දර ඇතුල් කරපුවා ගින්දර වැඩි වෙනවා. ආන් එහෙම මේ ලෝකේ ලෝක ධාරාවක් තියෙනවා. අන්න ඒ ධාරාවට අනුගතව යමක් කරන්න කරනවා මිසක් නීතියට එකඟව රටක ඉන්නවනම් මං කියන්නේ කිව්ව ඉස්සෙල්ලා රටක ඉන්නවනම් ඒ රටේ නීතියට එකඟව ඉන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි නීති කඩාගෙන යන්න යනවා. මොකද්ද? මේවා මගේ කියලා හිතපු ගමන් නීතිය කඩාගෙන ගියා. මේ කොටස මම කියලා හිතපු ගමන් නීතිය කඩාගෙන ගියා. ඇයි? මට ඕන හැටියට තියන්න හදනවා. මගේ කියලා හිතනේවා මට ඕන හැටියට කියන්න හදනවා. නීති කැඩිච්ච ගමන් දඬුවම්. හරිද? ලෝක නීතිය තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හරි. ඒක අභිභවා අපි යන්න ගියාට කවදාකවත් යන්න යන්න බෑ. ඉතින් ඒකද මේ ලෝකෙම ගැන එහෙම දැනෙන්න ඕනේ. හරිද? මේ ලෝකෙම ගැන එහෙම දැනෙන්න ඕනේ අපිට නත් මේ අනාත්ම ස්වභාවය ගොඩාක් වටිනවා අපේ ජීවිතවලට. ඉතින් ඒක හැම සංස්කාරයක්ම ඒ ඒ ඒ ඒ හේතු අනුව සකස් වෙන බව තමන්ගේ මනසෙන් හැම නිමේෂයකම නැగిලා එන්න ඕනේ දැන් ඉතින්. හ්ම් හැම නිමේෂයකම නැగిලා එන්න ඕනේ. ඒවට අයිතියක් නැතුවයි සිද්ධ වෙන්නේ කියලා. ආන් එතකොට කියනවා ධර්මයේ ටික ටික අවබෝධ වෙගෙන එනවා කියලා. හරිද? මේක අවුරුද්දක් ගියත් දැනෙන්නේ නැහැ. ඒක වැඩි කියන්නේ ඒකයි. අවබෝධ වෙනකොට ඉස්සෙල්ලාම නම් දැනෙන්නේ හැබැයි අර නිවැරදි සිහියට එනවා ටික වෙලාවක් යද්දී. අඩුම ගානේ එහෙමවත් තියෙන්න ඕනේ දැන්. දැන් දුක්ඛ ලක්ෂණය වගේම අනිත්‍ය ලක්ෂණය වගේම අනාත්ම ලක්ෂණය කොච්චර මට අනාත්ම සංඥාව ඇති වෙලා තියෙනවද කියලා තමන්ව විමසලා බලන්න ඕනේ. ලෝකයේ යමක් දැනනකොට තමන්ගේ දරුවාව මතක් වෙනකොට ඒ సంతානය ඒ సంతානය හරියට අපි හිතමුකෝ දරුවාගෙන් යමෙක් මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි හිතමු ආදරයක් බලාපොරොත්තු වෙනවා කියලා දරුවෙක් කියන්නේ. ආදරය කියන්නේ හරියට නිකන් උල්පතක් වගේ. ඒ හිතෙන් ඉපදෙන්න ඕන එකක්. උල්පතකින් වතුර එන්නේ මොනවා තිබ්බොත්ද? ජල පෝෂක ප්‍රදේශ තිබුණොත් නේද? එතකොට වටේට වැස්සොත් නැත්නම් වෙනත් ජල ජල පෝෂක ජල පෝෂක ප්‍රදේශයක පෝෂණය ලැබුවොත් අන්න උල්පත මත වෙනවා නේද? ඒ ඒ වපුරන හැටියට තමයි අස්වැන්න. ඒ වගේ මගේ දරුවාගේ సంతානයේ අතීත මං ගැන තියෙන ලෙන්ගතු සිතුවිලි යට වෙලා යට වෙලා නැත්තම් ඔන්න ආදරේ කියන එක උපදිනවා. මං ගියේ පෙරදත් මතක් කරා නේද? අම්මලා ඉතින් බලාගෙන ඉන්නවා පුතුන්ගේ. නේද? චූටි කාලේ වගේ මිදී කියලා ලොකු වෙනකොට. ටික ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? එයාගේ හිතේ සිතුවිලි පහළ වෙනවා ක්‍රීඩාවල. සංගීතයට. යාළුවන්ට නේද? ඇවිදින්න. නේද? ඊළඟට වෙනත් ස්ත්‍රියක් කෙරෙහි. ඉතින් ඒ වගේ සිතුවිලි පහළ නොකර අන්න දැන් ඉතින් පෝෂක ප්‍රදේශයෙන් එන්නේ ඒවා. ඒවට අදාළ සිතුවිලි පහළ වෙන්නේ. මේ අම්මා බලන් ඉන්න අර පුංචි කාලේ වගේ වෙයි කියලා. කාටද පිස්සු? නේද? ඒක තමයි කියන්නේ ඒක ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක දැනගෙන ජීවත් වෙනවා. ඒක දැනගත්තා නම් දැනට වෙලා තියෙන්නේ තරහ යන එකයි වෙන්නේ. දරුවත් එක්ක තරහ යනවා දරුවව සමහර අය වෙනස් කරා කියලා වෙනස් කරා කියලා තරහ යනවා අනිත් පැත්ත එක්ක තරහ යනවා නෑ නෑ ඒක කරලා නෙවෙයි ඒක ඒක වෙලා නේද කවුරු හරි කියනවා නම් නැන්දම්මා මගේ ස්වාමියා වෙනස් කරා කියලා නැන්දම්මට පුදුම ලාභයක් ඒ කියන්නේ පුදුම වටිනාකමක් දීලා තියෙනවා ඇයි එයා මැවුම් කාර්යයක් කරලා කවුරු හරි කියනවා ලේලි මගේ පුතා වෙනස් කරා කියලා එයාට පුදුම වටිනාකමක් දෙන්නේ නිකන් මහ බ්‍රහ්මයා වගේ. මවන්න පුළුවන් එක්කෙනෙක් යා. නෑ ඒව එකක්වත් ඒ එක්කෙනෙක්වත් කරලා නෑ ඒවා ධර්මතා අනුව සිද්ධ සිද්ධ වෙන දේවල්. හරි ඒවා ධර්මතා අනුව සිද්ධ වෙන දේවල් මේවා ඔක්කොම ඒ ඒ තන ඒ ඒ තන ඇති වෙන ඇති වෙන දේවල්. ඉතින් මේ ඇති වෙන දේවල් වලට අනුව අපි මොකද කරන්න ඕනේ? මේක නවත්ත ගන්න ඕනේ. මේ නවත්ත ගන්න පවත්ත ගන්න ඕනේ. දැන් මේ ලෝකය පාලනය කරනවා කියලා අපිට දැනෙන එක පිළිබඳව අපි තව ටිකක් සාකච්ඡා කරමු ওই විදිහට. ඊළඟ දවසේ හරි අපිට පුළුවන් මේ සංඥාව හරියට හදා ගන්න ඕනේ නැවත වතාවක් දැන්. වැරදුනා නම් ආය ආය හදා ගන්න ඕනේ. වැරදිච්ච තැන් ඇති. ඒකයි මම නැවත සාකච්ඡා කරන්නේ ගැන. ඉන්නත් මේ ඊයේ පෙරේදත් මම මතක් කරපු කාරණාවක් ආය මතක් කරන්නම්. දැන් මෙතෙන්ට ගැලපෙන එකකින්ද. අපි ක්‍රියාත්මක කරන අපි උදව් ගන්න මැෂින් එකක් තියෙනවා ගෙදර. මොකක් හරි. මගේ අත කැපෙනවා ඔකට. දැන් මගේ අත කැපුණා නම් මේ මැෂින් එකට මට මැෂින් එකත් එක තරහ යනවා. මේ මැෂින් එක මගේ අත කපලා දැම්මා. මම බලා ගන්නම්කෝ කියලා එහෙම තරහ යනවාද? නෑ ඇයි? ඒක මැෂින් එක කරපු දෙයක් ආනේ නේද? එහෙනම් තරහ යන්නේ නෑ. ඉතින් මැෂින් එකට තිබ්බනේ මේකේ මම මේ මේක මේ මේ එළවලු කපන එකක් එළවලු වෙනකොට මගේ ඇඟිල්ල යනකොට මැෂින් එකට දැනගන්න තිබ්බනේ. ඒක ආයතරයක් නොවෙන්න නම් මොකද කරන්න ඕන? ඇඟිල්ලක් කැපෙන්න යනකොට ඒක සංවේදීව දැනගන්න පුළුවන් උපකරණයක් ඒකට සංවේදකයක් හයි කරන්න ඕන. නේද? ආන් එහෙම එකක් හයි කරොත් නම් ඒක ඒක දැනගන්න. එහෙම නැතුව අපිට මේක නැතුව අපිට මේක පාලනය කරන්න බෑ. මැෂින් එකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නේද? ඒ ක්‍රියාකාරීත්වය තමයි ඒකට එක්කෝ කරන්ට් එක දාලා තියෙනවා එක්ක මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක අනුව ඒක කරගෙන එක තමයි වෙන්නේ. ඒ ඒ ක්‍රියාකාරීත්වයට අනුව කරගෙන එකයි වෙන්නේ. හරිද? කවුරු හරි කෙනෙක්ගේ සිතක යම් සිතුවිල්ලක් ඇවිල්ලා මගේ අත කපලා දානවා. ඒත් මට එන්න ඕන අදහස මොකද්ද? මැෂින් එකක් වගේ කියලා. හරිද? මේ බලන්න පින්නන්නේ අපි එක එක එක එක මැෂින් වගේ අපි ඔක්කොමලා. හරි. දැන් මං කාගේ හරි නමක් කිව්වොත් එකපාරට මෙතනදී එක එක කෙනාට එක එක කෙනාට එන හැඟීම් එක වගේද ඔක්කොටම නැත්තම් වෙනස්ද? වෙනස්. ඒ ඒ මැෂින් එක වැඩ කරන විදිහට ළමයි ඒ ඒ හැඟීම් වෙන්නේ. නේද? ඒ ඒ මැෂින් එක වැඩ කරන විදිහට තමයි ඒ හැඟීම්. එහෙනම් අපි ඔක්කොම මැෂින් වගේ. ඒ අතීත අතීත දන්න දේවල් අතීත ඇහිලා තියෙන දේවල් අතීතයේ තේරුම් ගිහිලා තියෙන දේවල් අනුව අපේ මේ වැඩපිළිවෙල යන්නේ මේවා මැෂින් වාගේ හරි එතකොට අපිට දැනෙන විදිහටම නෙවෙයි අනිත් අයට හැමදේම දැනෙන්නේ ඊට වැඩිය වෙනස් ඒ මැෂින් එකේ හැටියට හරි ඒවට අතීත හේතු තියෙනවා අතීත කර්ම තියෙනවා තමන් පුරුදු කරපු සිත් තියෙනවා ඒ වගේ අන්න ඒ වගේ අපිට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හැම මිනිසෙක්ම උපකරණයක් වගේ කියන එක අවබෝධ වෙනවා හොඳටම අනාත්ම සංඥාව වැඩුවොත්. අන්න එවැනි தත්වයකට අපි මේ සංඥාව ගැන හෙට දවසේ කතා කරනවා කොහොමද කියලා ආයතරයක් කොහොමද මේක තේරුම් ගන්න කියලා. නමුත් මේ සංඥාවේ තියෙන ප්‍රබලත්වය තේරුම් කරවන්නයි මම නැවත නැවත මේක මතක් කරේ. ඒවා ඒ ඒ තැන තියෙන ක්‍රියාකාරීත්වයන්. ඒ ඒ කෙනාට තරහ යෑම කියන්නේ එයා තුල ඇතිවෙච්ච ක්‍රියාකාරීත්වය. තව කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියන්නේ එයා තුල ඇති වෙන ක්‍රියාකාරීත්වයක්. මොනවා හේතු වෙලාද? අතීත හේතුන් නිසා හේතුන් නිසා සකස් වෙන සැකසීම. ඒක එයාට අයිතියක් ඇත්තෙම නැහැ. එහෙනම් කාට හරි දැනෙනවා නම් මං ගෙදර ඉන්නේ මැෂින් කීපයක් එක්ක කියලා. හරිද? සමහර ටිකක් පරණ මැෂින් තියෙනවා. වැඩ කරන්න ගියාම මොකද? ජජ් ජජ් ජජ් ජජ් ගාලා සද්ද එනවා. එතකොට ගෙදරත් සමහර මැෂින් තියෙනවා පොඩ්ඩක් නැත්තම්. පොඩ්ඩක් නැත්තම් මොකද? පොඩ්ඩක් නැත්තම් හරි සද්දේ. නේද? ආන් එහෙම දැනෙන්න ඕනේ. හරියට ජජ්ජක් ගාලා සද්ද එනවා. නේද? සද්ද එනකොට මොකද ඔය සද්දේ? කිව්වට මැෂින් එක දැන් අපි තුම ගෙදර තියෙන මොකක් හරි මැෂින් එක සද්ද එනකොට අපි කියනවා මොකද ඔය සද්දේ වහන සද්දේ? කිව්වට මැෂින් එක අඩු කර අඩු වෙනවද? මොකද කරන්න ඕන? සද්දේ අඩු වෙන විදිහට හදන්න ඕනේ ඒක. එක්ක තෙල් දාලා, ග්‍රීස් දාලා නේද? අපි මොකද කරන්නේ? සද්දේ අඩු වෙන විදිහට හදන්න යන්නේ. නේද? ඒ මැෂින් එකෙන් ඒ සද්ද දානකොට මේ මැෂින් එක මෙහෙන් සාර්ථක වෙනවා. නේද? අන්න වැඩි නේද? දැන් අපිට ඕන අපිට hina යනවා. කවුරු ගැනද මේ hina යන්නේ? අපි ගැනමයි hina යන්නේ. නේද? අපි ගැනමයි hina යන්නේ. අපිට අපි ගැන ඔහොම hina යනවා නම් රහතන් වහන්සේට අපි ගැන කොහොම hina යනවද? Tamanට අයිති නැති දේවල් වගේක් අයිති කරගන්න දඟලන දැඟලිල්ල කියලා. නේද? අනුන්ට අයිති නැති දෙයක් අයිති කරගන්න දඟලන දඟලිල්ල කියලා. එන්නම් මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕන. ඉතින් මේ ගැන දින කීපයක් හරි කතා කරගන්න ඕන තව. හරිද? මුළු ලෝකයම පිළිබඳව අනාත්ම හැඟීම උපදවා ගන්න එක ගැන වැඩිමනත් කතා කරමින් කරමින් කරමින් කරමින් කොහොම හරි අපේ හිතේ යමෙක්ගේ ක්‍රියාකාරීත්වයක් දැක්කහම ඒක එයාටවත් අයිති නැති මටත් අයිති නැති වැඩපිළිවෙලක් විතරයි කියලා හැඟීමක් විදිහට හැදෙනකම් මොකද කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ පුළුවන් තරම් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර නේද ඉතින් මේ මෙනෙහි කරන විදිය දේශනා කරා නේද මේ රුක මූලයක් අරඤ්ඤයක් ශුන්‍යාගාරයක් හොයාගෙන චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධානත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මෙවැනි හැඟීම් උපදවා ගැනීම සඳහා කළ හැකි සියලු දේ මෙනෙහි කරා. සියලු ධර්මතාවයන් අඩුම ගානේ නිර්වාණ සාන්තිය පවා ආත්ම කොට ගන්න බෑ. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා සඳහන් කරේ. සියලු ධර්මතාවයන් අනාත්ම ස්වභාවයේ තියෙනවා. මට ඕන ඇත්තට පවතින්නේ ඒකින්ද විශාල වගකීමක් තියෙනවා මේ ලැබිච්ච ජීවිතේ මම ධර්මය අවබෝධ කරගත්තොත් මට මගේ හිත වෙනස් කරගත්තොත් ලොකු සැනසීමකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ තත්වයකටපත් වෙන්න මේ ජීවිතයත් සුවපත් කරගෙන සසර ජීවිතයත් සුවපත් කරගෙන මට එවැනි තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ධර්ම ඥානය මමත් ලබාගෙන අන් අයටත් ඒ ධර්මය ලබා දීලා කටයුතු කරනවා කියලා මේ ඇත්තෝ බොහොම කැපකිරීමකින් තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පහදාන් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් ලබා දුන්නා මේ බණ ඇහිච්ච ඇහිච්ච වාරයක් වාරයක් ගානේ කොතනක හෝ කෙනෙක් සූපත් වෙනවා නම් ඒ ඇත්තන් සූපත් වෙන වාරයක් වාරයක් ගානේ මේ හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු